ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්කුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි සබ්බ සංඛාර සමුදෝ සබ්බෝ බධිපටි නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තිය මේ ප්‍රණීතේ නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝ රත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාවට තේපවත්වන ලබන දේශනා මාලාවේ 23 වෙනි දේශනාවයි මේ. භව නිරෝධනම් වූ නිවන විභව දිට්ඨියක් හෝ උච්චේ දිට්ඨියක් හැටියට නොසැලකිය යුත්තේ පතහාගතවරයා සත්‍ය ප්‍රඥාප්තිය ඉක්මවා ඇති නිසා යන නිගමනයට සුදු දෙන සාධක කලින් දවසේ දේශනාවේදී අප උපුටා දැක්වුවා. තථාගතවරයා පිළිබඳවත් සත්‍ය පුද්ගල යන වචන සූත්‍ර දේශනාවලදීලා තිබුණත් එපමණකින්ම ශාස්ත්‍ර දෘෂ්ටියට නඟුරු වන අන්දමින් තථාගතවරයා මරණින් මත්තේයි වෙයි පවති කියන අදහස අදහසක් ප්‍රකාශ කිරීම ධර්ම විරෝධී බවත් අපට මේ සූත්‍ර දේශනාවලින් පෙනී ගියා. අහංකාර මමංකාර මානානුෂයන් දුරු කළ රහතන් වහන්සේ වෙන එකක් තබා මමය මාගේ කියන ඒ දෙවහා ඒ වචන පවා භාවිතා කරන්නේ ලෝක සමඤ්ඤා ලෝක නිරුක්ති ලෝක ව්‍යවහාර වලට එකඟ වීමක් වශයෙන් පමණක් බවත් අපි කලින් අවස්ථාවක සදාපික සංයුත්තේ නුකුටා දැක්වූ අරහන් සූත්‍රයෙන් පැහැදිලි වුණා ඒකේ අවශ්‍ය කොටස දැන් අපි ආයෙත් මතක් කරගන්නවා නම් ඒ රහතන් රහත් වූ භික්ෂුව පිළිබඳව මෙහෙම සඳහන් වෙනවා අහං වදාමීති පිසෝ වදෙය්‍ය මමං වදන්ති පිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහරමත්තේන සෝ වෝහරෙය්‍ය ඒ ප්‍රංගසි රහත් භික්ෂුවක් මම කියමි යනුද කියන්නේ මමං වදන්ති පිසෝ වදෙය්‍ය ඒ රහත් භික්ෂුව මට කියත්‍යයි යනුෙන්ද ව්‍යවහාර යනුෙන්ද කියන්නේ නමුත් ඒ ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා ලෝකේ යති සම්මුතියක් දක්ෂාන්දමින් තේරුම්ගෙන වෝහාරමත් තේන සෝවෝහරෙයි. උදෙක් ව්‍යවහාර මාත්‍රයක් වශයෙන් පමණක් එහෙම ව්‍යවහාර කරනවා. ditthidamiyehiදීම ඇත්ත වශයෙන්ම තථාගත කෙනෙක් නැතයි කියලා ප්‍රකාශ කරන ඒ සූත්‍ර දේශනාවලින් පැන නගින ශූන්‍යතා දර්ශනය අප උපමා කළා මහදෙයමකදී අදුරා දසන දුම්මල පාරකින් නැගෙන ගිනි ජාලාවකට සාමාන්‍යයෙන් කෙනෙකු තුළ බය උපදවන දෙයක් එතකොට මේ මේ විදිහේ ගිනි මේ විදිහේ දුම්මල ගැසීම් දුම්මල පහරවල් බුදුරජාණන් වහන්සේ උපකාර කරගත්තේ මේ කෙලෙස් සාතුර වූ ලෝකයා සඳහා පැවතු ධර්මයාගයේදී ඒ ලෝකයාගේ සිත් තුළ තින් පළපදියම් වෙලා තිබෙන සක්කාය දිට්ඨිය දුර කිරීමටයි. මේ දුම්මල ගැසීමක් ගැන සූත්‍ර දේශනාව දේශනාවල නම් සඳහන් වන්නේ නැහැ. නමුත් ඊට බොහෝ දුරට සමාන අදහසක් අඟවන වැදගත් වචනයක් සූත්‍ර දේශනාවල සමහර විට දකින්න ලැබෙනවා විදූපේ විදූපේති කියලා. දැන් දූප කියන වචනේ ඔය දුම් දුම් වර්ග මොඳු දුම් ආදියට දූප කියලා කියනවා. මේ විදුහපේති කියන වචනේ සඳහන් වෙනවා. දැන් ওই උදාන පාළියේ බෝධි වර්ගයේ හේම ඔය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන අවස්ථාවේ සඳහන් වෙන ඒ සූත්‍රයේ අගට මෙන්න මෙහෙම ගාතාවක් සඳහන් වෙනවා යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාතිනෝ ඡායතෝ බ්‍රාහ්මනස්ස විදුපයන් තිට්ඨති මාර්සේනං සූර්යෝව ඕභාසයන් අන්තදික්ඛං යම් අවස්ථාවක කෙලෙස් තවන වීරියෙන් යුක්තව ධානය වඩන්නා වූ බ්‍රාහ්මණයාට ඒ ධර්මය හරි පහළ වෙද්ද ඒ අවස්ථාවේහි විදුහපියං කිච්චති මාර්සේනං මාර්සේන මාර්සේනාව පළවා හරමින් සිටිනවා හරියට අහස එලි කරන්නා වූ අහස ආලෝකමත් කරන්නා වූ සූර්යයා වගේ තවත් සමහර සූත්‍රවල මේ විදූපේති කියන වචනේ සංදූපේති කියන වචනයත් එක්ක සම්බන්ධ කරලා දක්වනවා. එතනත් අර දූප කියන වචනයයි තියෙන්නේ. මේ වචන දෙකේ අර්ථය ඒ තරම් ප්‍රකට නැහැ. මේක ගැන යම් යම් මත බේදක් තිබෙනවා. සංදූපේති විදූපේති දෙකේම දූප කියන වචනේ තිබෙනවා. නමුත් සංදූපණේ කියන්නේ දැන් සමහර දුම් වර්ග අපි පාවිච්චි කරනවා මේ ආරාධනා කරන්න. තවත් සමහර ওই දුම්වල වගේ දේවල් පාවිච්චි කරන පළවා හරියි. උන්වයේ ක්‍රියා දෙකයි ඒ වචන දෙකේ අර්ථය හැටියට ගන්න තියෙන්නේ අර සංයුත්තනිකායේ කජ්ජනී සූත්‍රයේ සඳහන් වෙනවා ඒ ආර්ය ශ්‍රාවකයා විදූපේති නෝ සන්දූපේති විදූපණය කරනවා සන්දූපණය කරන්නේ නැහැ අර දුම්වල පාරවල් ගහලා වගේ පළව හරිනවා ආරාධනා කරන්නේ නැහැ ඒකට මේක මේ අමතර කාරණයක් හැටියට අපි සඳහන් කළේ කෙසේ නමුත් මේ අර මාර සේනා පළව හැරීම ආදී ඒ අදහස එතනත් එක්ක අර දූප විදූපේති කියන වචනේ සඳහන් වෙනවා සාමාන්‍ය ලෝකයා ජීවමාන තථාගතවරයා හඳුනාගන්නේ අර නතර වූ දියසුලියක් ඒ දියසුලිය මත පිට නිදැල්ලේ පාවමින් තිබෙන කොළරොඩු අතු විටි ආශ්‍රයෙන් හඳුනා ගන්නවා වගේ. දියසුලියක් නතර වුණාට පස්සේ තවමත් ඒ දියසුලිය උඩින් ඒ කොළරොඩු ආදිය කරගෙනනකොට එතන කෙනෙක් හිතා ගන්නවා දියසුලියක් තිබෙනවා කියලා. දියසුලියේ කේන්ද්‍රස්ථානය ක්‍රියාවිරහිත වී ඇති බව දියසුලිය වෙනුවට දැන් එතන තිබෙන්නේ සනිකර මහමූද බව කේවල මහමූද බව කෙනෙක් තේරුම් ගත්තොත් ඒ තැනත්තාට අර ශූන්‍යතා දර්ශනය අර ප්‍රකාශිත කෙනෙක් නැtei කියලා කියන කීම නිසා ඇති වෙන අර දුඹුල් අස්ථාන භීතිය දුරු කරගන්න පුළුවන් වෙනවා එතකොට දේසුලියක පතු කේන්ද්‍රස්ථානයේ නතර වීම මහමුහුද උරුම කර ගැනීමට සමානයි. දියසුලිය නතර වුණාමයි මහා නෝද උරුම වෙන්නේ. සීමිත දියසුලිය නතර දියසුලියට අයත් සීමිත දේවල් අතහැරීම අසීමිත මහමූදක් උරුම කර ගැනීම වගේ. මෙන්න මේ කියන මේ කීම් වල තියෙන නැගෙන ප්‍රහේලිකාව ඇත්ත වශයෙන්ම අර අරහත් අරහත් කියන වචනේමත් ගැබ් වෙලා තියෙනවා. රහතන් වහන්සේට බුදුරජාන් වහන්සේට අරහ අරහන් කියන මේ වචනේ අපි නිතර පාවිච්චි කරන බුදුගුණ භාවනා ආදී. ඒ අරහත් කියන වචනේ හැඟෙන්නේ මූලික අර්ථය මොයිකුත් අර්ථ අටුවාචාරින් මහන්සියලා පස්සේ දක්වලා තියෙනවා. නමුත් ප්‍රධාන අර්ථය අරහත් කියන එකේ පූජා විශේෂ පූජා ආදී ලැබීමට සුදුසුකම. එතකොට හැම දෙයක්ම ලැබීමට සුදුසු වීම කියන අදහසයි මේ අරහත් කියලා කියන්නේ. හැම දෙයක්ම අතහැරීමෙනුයි හැම දෙයක්ම ලැබීමට සුදුසු වන්නේ. මෙතනත් තිබෙන මහ ප්‍රහේලිකා තත්ත්වයක්. රහත් වෙනවා කියලා කියන්නේ හැම දෙයක්ම අතහැරීම. සංහාව අතහැරීම. සම්පූර්ණයෙන්ම සංහාව ක්ෂය කිරීම. ඒකට තණ්හාව ක්ෂය කිරියාම කිරිලාට පස්සේ හැම ආසාවන්ම අතහැරියට පස්සේ හැම දෙයක්ම අතහැරියට පස්සේ හැම දෙයක්ම ලබන්න සුදුසු වෙන්නේ. ඔන්න ඒ විදිහේ මහා ගැඹුරු තත්වයක් තියෙනවා ඔය අරහත් කියන පදේ. ඒකට මේ අපි මෙතනින් ප්‍රකාශ කළේ තවත් කාරණයක් ප්‍රකාශීලි තවත් කාරණයක්. දැන් අස්මිමානය අනුව ගිය මිනුම් මැනීම් ක්‍රම හයක් තියෙනවා. ඒකට තමයි සලායතනය කියලා කියන්නේ. අස්මි කියලා මේ මානය, වෙමි කියන මානය ප්‍රකට කරවන මිනුම් දඬු හයක් තිබෙනවා. ඒකටයි සලායතන කියලා කියන්නේ. නැත්නම් ආසාදී ඒ සලායතන. එතකොට මේ සලායතන වල වලින් කළ මිනුම් ඇගැයුම් ප්‍රමාණ කිරීම යම් අවස්ථාවක නැතර වුණාද ඒ අවස්ථාවේ ඒ පුද්ගලයා අමිත බවට අමිල බවට අනාදි බවට අපරිමිත බවට පත් වෙනවා. අර දිය සුලියක් මහ මොහොතක් පිළිබඳ උපමාව වගේ. එතකොට මේ මිනුම් අතහැරීමමයි අමිත බවට අපරිමිත බවට පත්වීමට ඇති මාර්ගය. ඒ කායන මාර්ගය. මහ බුදුන දෙයක් මේක. එතකොට ඒ අප්‍රමාණ ඉතින් ඒකම තමයි දැන් දිය සුලියක් නතර වුණාම ඉබේම ඒ දිහා බලාගෙන සිටි කෙනාගේ අවධානය යොමු වෙන්නේ මහා මොහොතේ ගැඹුරු බව, අපරිමිත බව, පුතුල බව ඒ පිළිබඳව ඒ පැත්තටයි අවධානය යොමු වෙන්නේ. ඒ වගේම දෙයක් මෙතන තියෙනවා. ඉතින් මේ විදිහට කල්පනා කරලා බලනකොට කෙනෙකුට පුළුවනි අර සාමාන්‍ය ඒ පුතඥයාට අස්ථාන බීතියක් ගෙන දෙන මේ ශූන්‍යතා දර්ශනය තුලින් එක්තරා විදිහක අලෞකික සුන්දරත්වයක් පවා මතු කරගන්න. එහෙම මතු කර ගැනීමට ඉඩ තියෙන බවට හොඳ සාධක අපට හම්බ වෙනවා. ඒ ධම්මපදයේ කුක්ඛ වර්ග, අරහන්ත වර්ග, බ්‍රාහ්මණ වර්ග, බුද්ධ වර්ග ආදී ඒ වර්ග වලින් සුත්තිනිපාතේ බොහෝ තැන් වලින් මම පුදුම විදිහේ එක්තරා විදිහක අලංකාර අලංකාර අන්දමේ ගාථාත් අපට දකින්න ලැබෙනවා. මේකට හේතුව ධර්ම ස්වභාවයක් වශයෙන් සැලකනවා නම් මේ ශූන්‍යතාව ආත්ම ආත්මීය ශූන්‍යතාව පිළිබඳ ප්‍රඥාව පහළ වීම ඒ ප්‍රඥාව පීඨ කරගෙනේ මාර්ගඵල අවබෝධ කර ගැනීම අත් වශයෙන් කියනවා නම් සත්‍යාගයේ සංසාරික ප්‍රයත්නේ පුෂ්පෝද්භවයේ ඵලෝද්භවයේ හැටියට සලකන්න පුළුවන්. ඒ කියන්නේ මල්පල හට ගැනීම වගේ. මල්පල හට ගැනීමක් වගේ. මේ අදහස් ප්‍රකාශ කරන අධම්මපදයේ කුක්ක වර්ගයෙන් යථා සංකාර ධානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමං තත්ථ ජායේත සුචිගන්ධං මනෝරමං ඒවං සංකාර භූතස්මින් අන්ධ භූතේ පුසුජ්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ යම්සේ මහා මාර්ගය අසල හැරදමන ලද්ද කැලි කසල ගොඩක පිරිසිදු සුවඳ ඇති මනරම් පියුමක් හටගනීද එසේම කැලි කසල ගොඩක් බඳු මේ පුදුන් ලෝකයා අතර ආර්ය සම්මා සම්බුදු ශ්‍රාවක තෙම ප්‍රඥාවෙන් විශිෂ්ට ලෙස බබලයි. එතකොට මේ සසර කැලි කසල ගොඩින් මතුවෙන ඒ මනරම් පියම තමයි මේ රහතන් වහන්සේ. මේක එතකොට බය වෙන්න දෙයක් නෙවෙයි. අපි ඒ වගේම පහුගිය දේශනාවේදී උපුටා දැක්වුවා බුදුරජාණන් වහන්සේ අර ලෝකය පිළිබඳ දැක්වූ අලුත් නිර්වචන අලුත් හැඳින්වීම් පිළිබඳ සූත්‍රයක්. ලෝක කාමගුණ සූත්‍රයේ පළමුවෙනි ලෝක කාමගුණ සූත්‍රය සංයුත්තනිකාය සලායතන වර්ගයේ ඒකෙන් අපි උපුටා දක්වා පාඩ දෙකක් එක පාඩයක් තමයි ප්‍රහේලිකා විදිය කියමන බුදුරජාණන් වහන්සේ අර සංඝයා වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරා නාහං භික්කවේ ගමනින ලෝකස්සාන්තං ඥාතයන් දැක්ඛයන් පක්ඛයන් කිවදාමි මෙච්චපනාම් භික්කවේ අපත්වා ලෝකස්ස අන්තං දුක්ඛසන්ත කිරියම් වදාමි මහණෙනි මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට කෙලවරක් දැනගත හැකියයි, දැකිය හැකියයි, ඊට පැමිණිය හැකියයි නොකියමි. ඒ වගේම මහණෙනි ලෝකයේ කෙලවරට නොපැමිණ දුකෙහි කෙලවරක් ඇතැයිද නොකියමි. ඉතින් මේ පැහැදිලි කාගෙන්ද ගන්න පස්සේ මේ සංඝයා වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආයාචනා කළාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දුන්න පිළිතුරක් අපි එදා ප්‍රකාශ කළා. ඒ ඒ පිළිතුරේ ඇත්ත වශයෙන්ම අඩංගු වෙන්නේ අර ලෝකය පිළිබඳව බුදුරජාන් වහන්සේ අදහස් කළ අර්ථය. සාමාන්‍ය ලෝකය කියන අදහස නොවේ. ඒක එතකොට මේ ලෝකය පිළිබඳව දුන්න නිර්වචනය ආනන්ද ස්වාමීන් වහන්සේ සංඝයා වහන්සේට තේරුම් කළ දුන්න නිර්වචනය මොකද්ද? "යේනකෝ ආවසෝ ලෝකස්මි ලෝකසඤ්ඤී හෝති ලෝකමානි අයං උච්චති අරියස්සමිනේ ලෝකෝ කේනචාවසෝ ලෝකස්මි ලෝකසඤ්ඤී හෝති ලෝකමානි චක්ුණාකෝ ආවසෝ ලෝකස්මි ලෝකසඤ්ඤී හෝති ලෝකමානි" සෝතේන ගාහනේන ජීවහාය කායේන මනේන කොහාවසෝ ලෝකස්මින් ලෝක සංඤී හෝති ලෝකමානි යේන කොහාවසෝ ලෝකස්මින් ලෝක සංඤී හෝති ලෝකමානි අයං උච්චති අරියස්ස විනේය ලෝකෝ එවත්නි යමකින් ලෝකයේහි ලෝකය පිළිබඳ සංඥාවක් ලෝකය කියන හැදී හඳුනා ගැනීමක් වෙයිද ලෝක සංඥා කියනයි ලෝකය කියන මැනීමක් ලෝකමානි ලෝකය කියන මානයක් ඇති වෙයිද අන්න ඊටම ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයයි කියනු ලැබේ. යමකින් ලෝකයේ මනිනවා නම් ඒකටයි ලෝකය කියලා කියන්නේ. එතකොට ඒකෝ දුහයයි ඔන්න එතනින් අර කියුනේ මොනවයි මොනවයින්ද ලෝකේ මානන්නේ? මොනකින්ද ලෝකේ මනින්නේ? ලෝකය පිළිබඳ සංඥාවක් ඇති කරගන්නේ. ඇස, කන, නාසය, දිව, කය, සිත. කොයින් නැර වෙන ක්‍රමයකින් ලෝකයක් දැනගන්න බෑ. ලෝකයේ ගැන ඇති තාක් මති මති මතාන්තර ඒ හැම එකක්ම මේ මනින්නේ මේ හයෙන්. දැන් මේක තේරුම් ගැනීමට අපි පහසු තේරුම් පහසු නිදර්ශනයක් හැටිනොයි එදා සඳහන් කළේ දැන් අපිට වෙන වෙන නිරුම් ක්‍රම නැත්නම් මනින්න වෙන දෝෂ සම්මත වෙන දේවල් නැත්නම් අපි මේ ඇඟිලි පුරුක අඟල හැටියට ගන්නවා වියත අඩිය බඹය ආදී වශයෙන් මේ අතීතයේ ඉඳලම ඒ කය උපකාර කරගෙනයි ලෝකය මනින්නේ දුර ආදිය මනින්නේ බොහෝ විට ඒ වගේමයි අනිකුත් ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් ඊටත් වඩා ඊටමත් සියුම් මැනීම තමයි සිතින් කරන මැනීම. මේ මනසින් කරන මැනීමේදී තමයි අර සංකල්ප ප්‍රඥාත්ති ආදී අපි උපකාර කරගන්නේ. ඉතින් අන්න ඒවා හැම එකකටම පහර වදිනවා. ඒ හැම එකටම දුම්බල පහරවල් වදිනවා මේ බුදුරජාණන් වහන්සේගේ මේ ශූන්‍යතා දර්ශනය. ඉතින් ඔන්න ඔය විදිහට මේ මේන් තේනවා සලායතනියම මේ එක්තරා විදිහ කෝදු ගොඩක් ලෝකයේ මැනීමට පාවිච්චි කරන හොදු ගොඩක්. එතකොට මේ අනුව අපට හිතා ගන්න පුළුවනි මේ ලෝකයේ පිළිබඳව ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ නිර්වචනයෙන් අපට පෙනී යනවා ලෝකයේ සංකත ස්වභාවය. මේක සිතින් මවාගත්ත දෙයක්. සිතින් මවාගත්ත කියලා කියන්නේ ද්‍රව්‍ය පක්ෂය නැතිනවා නෙවෙයි. නමුත් ලෝකයේ පිළිබඳ ප්‍රඥප්තියක්, ලෝක ප්‍රඥප්තිය ඇත්ත වශයෙන්ම මේ කියාවු මේ සලායතනයන් ආශ්‍රයෙන් ගොඩනගාගත්තු එකක්. ලෝක ප්‍රඥාප්තියේ සංකත ස්වභාවය. එතකොට අර කලින් අවස්ථාවක අපි සඳහන් කළ රාභ්‍යාගත වස්තු ගැන කතා කරනකොට ඒ අභ්‍යාගත ප්‍රශ්න 10 අතුරින් මුල් ප්‍රශ්න හතරම ලෝකයේ පිළිබඳ ප්‍රශ්න බව. සස්සතෝ ලෝකෝ අසස්සතෝ ලෝකෝ අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ ලෝකයේ සදාකාලිකය ලෝකයේ සදාකාලික නොවේ. ලෝකයේ කෙලවරක් ඇත ලෝකයේ කෙලවරක් නැත. අන්න එතන ඒ ඒ දෘෂ්ටිවාදීන් ඒ ලෝකයේ කියන ව්‍යවහාරය ඒ වචනේ යෙදුවේ අන්න අර සංකත ලෝකයයි. අර කියාපු සලායතනෙන් ගොඩනගාගත්තු ඒ ලෝක ප්‍රඥප්තියයි. එතකොට මේ ලෝක ප්‍රඥප්තිය ඇත්ත වශයෙන්ම සංකතයක් බව තේරුම් නොගැනීම හේතුව මොකද්ද? පටිච්චසමුප්පාද ධර්මයේ නොදැනීම. මේවා සංස්කාර බව නොතේරුම් නොගැනීම. මේ මේ මෙතන තිබෙන මේ ඇතුළේ තිබෙන මිත්‍යාව. ඒ කියන්නේ ඒක අයෝනිසෝ මානසිකාරයෙන් ගොඩනගාගත්තු ලෝකයක් බව තේරුම් නොගැනීම. අපි උපමා කළේ අර මැජික් චේතලීට. එතන ප්‍රදර්ශන ආදී තිබෙන මැජික් චේතලයකකින් යම් කිසි ටැංකියකට වතුරක් කරනවා සමහර කෙනෙක් මේකේ කොරේ රාග දන්නේ නැති කෙනෙක් අර මැජික් කේතලේ හිස් වෙනකම් බලාගෙන ඉන්නවා. තවත් කෙනෙක් අර අර ටැංකිය පිරෙනකම් බලාගෙන ඉන්නවා. මේ දෙන්නම දන්නේ නැහැ. අර මැජික් කේතලේ වැක්කිරෙන ඒ දිය ධාරාව ඇතුලින් තුලින් රහසින් කොරෙන්ම වගේ නොපෙනීම අර නැවතත් ටැංකියෙන් වතුර ධාරාවක් අරකට ඇදිලා යනවා. උන්ව විදිහේ තත්ත්වයක් ලෝකයේ ඝන සංඥාව අනුව ගිය කෙලෙස් සහිත ලෝකයාගේ හැම දෙයක්ම අල්ලා ගැනීම ස්වභාවය සංහා උපාදාන ආදියට යට වුණු සාමාන්‍ය පුතග්ජන ලෝකයා තුල විදර්ශනා ප්‍රඥාව නැති ලෝකයා තුල තිබෙනවා නිත්‍ය සංඥාවක්. එතකොට අන්න ඒ නිසා තමයි අර ලෝකයේ ගෙවි යාම් පක්ෂයේ ගැන තැකීමක් නැතිව සමුදේ හට ගැනීම පක්ෂයේ පමණක් සැලකමින් මේවා ඒකකයක් හැටියට සැලකනවා. ඝන සංඥාවෙන් අරගෙන එහෙම අරගත්තු ලෝකයක ලෝකයක ලෝකයක් සදාකාලිකද නැද්ද කියන එකයි අර ප්‍රශ්න වලින් ප්‍රකාශ කරන්නේ. එහෙම නැත්නම් ඒ බඳු ලෝකයක කෙලවරක් තිබෙනවද නැද්ද කියන එකයි. මෙන්න මේ අයෝනිසෝ මානසිකාරයෙන් ගොඩනගාගත්තු ඒ අදහස් වලට මුල ඒකාන්ත අස්තිත්වයක් සහ ඒකාන්ත නාස්තිත්වයක් දක්විය හැකි කියන අදහසයි. ඒකාන්ත වශයෙන් යමක් ඇත ඒකාන්ත වශයෙන් යමක් නැත කියලා ඒ ඒ අන්තගාමී දෘෂ්ටි දෙකයි. ඒ අන්තගාමී දෘෂ්ටි දෙක ප්‍රතික්ෂේප කෙරෙන ඒ බුදුරජාණන් වහන්සේ සොයාගත් ශ්‍රේෂ්ඨ පටිච්චසමුප්පාද ධර්මය අර සංයුත්ත නිකායේ නිදාන සංයුත්තේ කච්චායන ගෝත්‍ර සූත්‍රයේ සඳහන් වෙනවා අපි කලින් අවස්ථාවකත් ඒ සූත්‍රය ගැන ඒ සූත්‍රයේ උපුටා දක්වා වගේ මතකයි. එයින් අවශ්‍ය කොටස දැන් අපි කිව්වොත් මෙන්න හොඳට පැහැදිලි වෙන කාරණය දේනිසිතෝ පායං කච්චායන ලෝකෝ යේ භුජේන අත්ථිතං චේව නත්ථිතං ච ලෝක සමුදයං හෝ පච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පසතෝ යාලෝකේ නත්ථිතා සානෝති ලෝක නිරෝධං හෝ පච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පසතෝ යාලෝකේ අත්ථිතා සානෝති කියන්නේ පච්චායන මේ ලෝකයේ බොහෝසෙයින්ම දෙකක් දෘෂ්ටි දෙකක් අන්තගාමී දෘෂ්ටි දෙකක් ඇසුරු ඇසුරු කරගෙනයි සිටින්නේ. එනම් අස්තිත්වය සහ නාස්තිත්වය ඇති බව සහ නැති බව. ඊළඟට ඔන්න ධර්ම න්‍යාය ඉදිරිපත් කරනවා ලෝක සමුදය ලෝකයේ හට ගැනීම යථාභූත වශයෙන් ඇතිතතු වශයෙන් දකින්න හුට ලෝකයේ නැත ඒකාන්ත වශයෙන් නැත කියන අදහස නැති වෙලා යනවා ඊළඟට ලෝක නිරෝධයේ යථාභූත වශයෙන් දකින පුද්ගලයාට ලෝකයේ ඇත්ත කියන හැඟීමක් නැති වෙලා යනවා. ඔන්න දැන් අර මැජික් කියතලේ උපමාව දැන් අර්ථවත් කරගන්න පුළුවන්. අර දෙන්නම තේරුම් ගත්තා නම් මැජික් කියතලේ හිස් වෙනවා වගේම පිරෙනවායි. ටැංකිය පිරෙනවා වගේම හිස් වෙනවායි කියලා. අර විදිහට බලාගෙන ඉන්නේ නැහැ. ඔන්නෝම තත්ත්වයක් ලෝකයේ තිබෙනවා. අස්තිත්වය සහ නාස්තිත්වය. ඒ වෙනුවට මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළ පටිච්චසමුප්පාද ධර්මය. අර වචනයත් වචනයත් පලාගෙන යනවා වචනේ විනිවිද යනවා කියලා කියන්නේ ඒකයි. මේ ප්‍රඥාව. ඒකම ඒ වචනයකින් දක්වන්න බැරි නිසා තමයි අවිජ්ජාපච්චය සංඛාර ආදී වශයෙන් අර ද්වාදසංග වශයෙන් ඒ ලෝකේ ඇති වෙන හැටි සමහර විට දුක ඇතිවීම පටිච්චසමුප්පාද ඒ සූත්‍රය ඒක කාටත් පුරුදු සූත්‍රයක් අවිජ්ජාපච්චය සංඛාර ආදී සමහර අවස්ථාවල ඒක ඒ සූත්‍රය අවසාන වෙන්නේ අයන් ලෝක සමුදය දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ ආදී වශයෙන් එහෙම නැත්නම් කේවලස්ස දුක්ඛ ස්කන්ධ සමුදය හොති කියලා. තවත් සමහර අවස්ථාවල් වල ලෝක සමුදය කියලා දක්වනවා. මේකම මේ දුක්ඛ සමුදයම තමයි ලෝක සමුදය. එතකොට මේ මේ සලායතනයන්ගෙන් ලෝකයක් ගොඩ නැගෙන. ඒකමයි දුක හැටියට පවතින්නේ. ඉතින් මේ මේ විදිහට මේ ගොඩ නැගින ආකාරයයි ඔය පටිච්චසමුප්පාද ධර්ම කියන්නේ. ඒක ඉතාමත්ම සියුම් කාරණයක්. ඒ වගේ අන්න ඒ විදිහේ අයෝනිසෝ මනසිකාරයෙන් ගොඩනගාගත්තු ලෝකයක් නිසා ඒක සංඛතයි. ඒක හිතින් මවාගත්තු දෙයක් වගේ. මේ සංකතයක තියෙන ස්වභාවයක් තමයි මේ චක්‍රාකාරය. චක්‍රයක් වගේ. ඇත්ත වශයෙන්ම දැන් මෙතන අර කාලය සහ අවකාශය පිළිබඳ ප්‍රශ්න දෙකකුයි අර අර සස්තෝ ලෝකවාදී දෘෂ්ටි වලින් හැඟෙන්නේ. සස්තෝ ශාස්ත්‍ර සදාකාලිකද සදාකාලික නොවේද කියන එක කාලය පිළිබඳයි. ලෝකයේ කෙලවරක් ඇද්ද නැද්ද කියන එක අවකාශය නැත්නම් දේශය පිළිබඳවයි. කාලයක් අවකාශයක්. ඇත්ත වශයෙන් කාලයක් අවකාශයක් ඒ කියන දෙකේම තියෙන්නේ චක්‍රාකාරම චක්‍රාකාර පැවැත්මක්. දැන් කාලය ගැන අපි කල්පනා කරලා බලනවා නම් උදේ කාලේ ඈත කෙලවර සවස් කාලයේ මෑත කෙලවරයි. සවස් කාලයේ ඈත කෙලවර උදේ කාලයේ මෑත කෙලවරයි. ওই විදිහට චක්‍රයේ දවස කරකැවෙන්නේ. උදේ වරු ඉවර වෙනකොට සවස් වරුව පටන් ගන්නවා. සවස් වරුව ඉවර වෙනකොට උදේ වරුව පටන් ගන්නවා. ওই විදිහම කාල චක්‍රයක් තියෙනවා. ඒකම ඒ එක මොහොත තුලත් ওই විදිය චක්‍රයක්. හට ගැනීම ගෙවි යාම් වශයෙන් බැලුවත් එතන චක්‍රයක්. එක මොහොත තුලත් පවතිනවා ඊළඟට කල්පය තුල තියෙනෙත් උකයි. ඒකටයි සංවට්ට විවට්ට කියලා කල්ප දෙකක් තියෙන්නේ. සංවට්ට කියලා කියන්නේ අත් වශයෙන් කල්පයක් හැකිලෙනවා. මේ ලෝක ධාතුවක් යම්කිසි ලෝක ධාතුවක් හැකිලෙනවා. ඊළඟට විවට්ට ඒවා ආයි දිගෑරෙනවා. ඔන්නෝම දෙයක් ලෝකේ පැවැත්මයි. ඉතින් මේක ඒක නිසා මේකේ කෙලවරක් තියනවාද මේක අදත් මුලක් තියනවාද කියලා කියන්න බෑ ප්‍රශ්නේම වැරදි. මේක චක්‍ර චක්‍රයක හරියට චක්‍රයක කොනක් සොයන්න වගේ. කාල්පනික වශයෙන් විසඳිය හැකි දෙයක් නෙවෙයි මේක. චක්‍රාකාර ප්‍රයත්නක් තිබෙන නිසා. අර හට ගැනීම ගෙවි යාම් දෙක එක මොහොතක් පාසාමත් තිබෙනවා. ක්ෂණ භංගුරත්වයේ මොහොතක් පාසා බිදී යන ස්වභාවය නැතිකීම නිසායි අර ආවිදයට අයෝනිසෝ මනසිකාරයෙන් ඒ සාමාන්‍ය ඇසට පෙනෙන ලෝකය විනාශ වෙන නිසා ඒ අනුව ලෝකේ ලෝකේ සම්පූර්ණයෙන්ම ඉවර වුණා කියලා හිතා ගන්නවා කෙනෙක්. නමුත් මේ එක ලෝක ධාතුවක් වුණාම වෙන තැනක පැන නගිනවා. ඔන්නෝම විද්‍යාවක් විශ්වය පිළිබඳව මේ ලෝකය ඇති කරගත්තු ඒ ප්‍රශ්නවල දෘෂ්ටිවල තිබෙනවා. මේ විදිහේ දෘෂ්ටි මතවාද අරගෙන තර්ක කිරීමෙන් තර්ක කිරීම ඒ තර්ක කළොත් ඒ තර්ක පවා චක්‍රාකාර තත්ත්ව බවට පරිවර්තනය වෙන හැටි අපට අංගුත්තර නිකායේ නවක නවක නිපාතේ එන ලෝකායතික බ්‍රාහ්මණ සූත්‍රයෙන් හොඳට පැහැදිලි වෙනවා. මේ ලෝකායතික බ්‍රාහ්මණ සූත්‍රයේ තියෙනවා අඳහන්නේ මෙහිමයි. ලෝකායතික බ්‍රාහ්මණයින් දෙදෙනෙක්. ලෝකායතික බ්‍රාහ්මණයෝ කියලා ඒ කාලේ ව්‍යවහාර කළේ දැන් ලෝකායත ශාස්ත්‍රය කියලා දෙයක් තිබුණා. ලෝකයේ දිගපල්ලා ආදී පිළිබඳව දැන් මේ කාලේ බොහෝ විට විද්‍යාඥයන් කරන වැඩිමයි මේකුත් ආකාරයෙන් මේ බ්‍රාහ්මණයින් පතකොටින් කර්තාදීන් කළේ. අන්න ඒ විදිහේ ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්න දෙන්නෙක් වෙන්න ඕන. ලෝකායතික බ්‍රාහ්මණින් දෙදෙනෙක් එක දවසක් බුදුරජාන් වහන්සේ දකින්න කමින්දලා මේ විදිහේ ප්‍රශ්නයක් අසනවා. බවත් ගෞතමයේ මේ පූර්ණ කස්සප කියා හිටිනවා තමා සර්වඥයේ හැම දෙයක්ම දකිනවය හැම දෙයක් පිළිබඳව ඥාන දර්ශනය නිතරම එළඹ සිටිනවය අවිධින විටත් සිටින විටත් නිදන විටත් නිදිවරණ විටත් හැම අවස්ථාවකම මට ඥාන දර්ශනය තියෙනවා කියලා කියා හිටිනවා. එහෙම කියන ඒ පූර්ණ කසෝ මෙන්න මේ ප්‍රකාශයක් කරනවා. අහං අනන්තේන ලෝකේන අනන්තං ලෝකං ඥානං පස්සං විහරාමි. මම මම කෙලවරක් සහිත මම අපි කොටිම කියනවනම් අපි අනන්ත වූ මම අනන්ත වූ ඥානයකින් අනන්ත වූ ලෝකයක් දකිමින් දනිමින් වාසය කරනවා කියලා. ඊළඟට එහෙම ප්‍රකාශ කළා කියනවා නිකණ්ඨනාත පුත්තත් ඒ විදිහටම අර පූර්ණ කස්සප කිව්වා වගේම කියනවා තමා සර්වඥය හැම දෙයක්ම දකිනවා හැම විටම එළඹ සිටි ඥාන දර්ශනය තියෙනවා කියලා. නමුත් නිකණ්ඨනාත පුත්ත මෙන්න මේ විදිහේ ඊට විරුද්ධ අදහසක් ප්‍රකාශ කරන්නේ කුමක්ද? අහං අන්තවන්තේන ඥානේන අන්තවන්තං ලෝකං ඥානං පස්සම් විසරාමි. මම කෙලවරක් සහිත ඥානයකින් කෙලවරක් සහිත ලෝකයක් දකිමින් වාසය කරනවා. ඊළඟට මේ බ්‍රාහ්මණින් අහන බුදුරජාන් වහන්සේගෙන් මේ කියන මේ ඥානවාදී මේ ආචාර්යවරුන් දෙදෙනා එකිනෙකාට විරුද්ධ මේ මත ප්‍රකාශ කරන දෙදෙනාගෙන් කවුද ඇත්ත කිව්වේ කවුද බොරුව කිව්වේ බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර අලං බ්‍රාහ්මනා සිද්ධතේතං ඇති බ්‍රාහ්මණීන් ඔය ප්‍රශ්නේ පැත්තකින් පිළිේවා මම නුඹට ධම්මං බෝධිසීසාය මම නුඹලාට ධර්මයේ දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ එතකොට පැත්තකින් තැබි හරියට මේ පැත්තකින් තැබීම අර අව්‍යාකට බව හඟවන වචනයක්. අව්‍යාකට කියන අව්‍යාකට ප්‍රශ්න වලටම හඳුන්වන වචනයක් තමයි තපිත. තපනීය කියන්නේ. තපනීය. පැත්තකින් තැබිය යුතු ප්‍රශ්නයක්. ඒක නිසායි අව්‍යාකට විවරණය නොකළේ. මක් නිසාද පැත්තකින් තැබි අපිට හිතා ගන්න පුළුවන්. එතන කාරණේ කියලා නැතත් දැන් ඔන්න අපි අර හිතුවත් දැන් කූරණ ගස්සට කියන්නේ මම අනන්ත වූ ඥානයකින් අනන්ත වූ ලෝකයක් දකිනවා කියලානේ. එතකොට අර ඊට විරුද්ධවාදියෙකුට ඉදිරිපත් වෙලා කියන්න පුළුවනි. ඔබට මේ අනන්ත ලෝකයක් පිනෙන්නේ ඔබේ ඥානය අනන්ත නිසායි. අනන්ත කියලා කියන්නේ සම්පූර්ණ නැහැ. සම්පූර්ණ නම් කෙලවරක් තියෙන්න එපා. ඔබ එතකොට අනන්ත කියන වචනේ අසම්පූර්ණ අර්ථයෙන් අරගෙන අර පළමුවෙන් මතේ ඉදිරිපත් කළාගේ දැනත්තගේ මේ මතේ කඩන්න පුළුවන්. ඔබ අනන්ත ලෝකයක් දකින්නේ අනන්ත ඥානයේ අනන්ත ලෝකයක් දකින්නේ ඔබේ ඥානයේ අසම්පූර්ණ නිසා. ඒ වගේම අර නිගණ්ඨනාත පුත්‍ර කියන්නේ මම අන්ත අන්තවන්තේන අන්ත අන්තයක් සහිත ලෝක නුවණකින් අන්තයක් සහිත ලෝකයක් දකිනවා කියලානේ. ඒ තැනත්තර කියන්න පුළුවන් අර පූර්ණ කස්සප වාදීන්ට ඔබ අන්ත අන්තයක් සහිත ලෝක ඥානයකින් අන්තයක් සහිත ලෝකයක් දකින්නේ ඔබේ ඥානය සීමිත නිසා. ඔබේ ඥානයේ කෙලව සීමිතයි. සීමිතයි කියන්නේ කෙලවරක් තියෙනවා. ඒක නිසායි අන්ත සහිත ලෝකයක් තියෙන්නේ. ඒකට මෙතන තියෙන චක්‍රය අර අන්ත අනන්ත කියන වචනවල අර්ථ දෙකක්ම තියෙනවා. ඔන්න ඔය විදිය තත්වයක් නිසා වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න ප්‍රතික්ෂේප කරලා ඊළඟට මම ධර්මය දේශනා කරනවා කියලා බ්‍රාහ්මණීට ප්‍රකාශ කරනවා උපමාවක් වශයෙන් වගේ ඔන්න පුරුෂයන් හතර දෙනෙක් ඒ ඉන්නවා හතර දිශාවක ඒ හතර දෙනාටම තියෙනවා ඊටාත්ම වේගයෙන් යන්න ශක්තියක් කොයිතරම් වේගෙන්ද කියලොත් දක්ෂ දුනුවායෙක් ඊටාම වේගයෙන් ඊතලයකින් ඒ කල් දහක සෙවණක් පසු කරන්නට පුළුවන් වගේ අන්නේ තරම් වේගයෙන් කොටිම කියනවා නම් ඊතල වේගයක් වෙනි ඊ වේගයක් තිබෙනවා ජවයක් තිබෙනවා ඒ වගේම ඒ ඒ හතර දෙනාගේම පියවර මාරු කිරීම පිය මාරු කිරීම ඊටාමත්ම පුළුල් හරියට එක එක මහ පෙරදිග මහමුදේ එක පායක් අවරදිග මහමුදේ අනෙක් පායක් ඔන්න ඒ තරම් පුළුල් පියමාරු කිරීමක් කියනවා. එතකොට වේගය ඊතල වේගයයි මේ තරම් පුළුල් පියමාරු කිරීමක් ඇති. ඒ පුද්ගලයන් හතර දෙනා තම තමන්ට කියා ගන්නවා මම ගමන් කිරීමෙන් ලෝකේ කෙලවර දෙන්නවා කියලා. කෙලවරට පැමිණෙනවා කියලා එහෙම අදිෂ්ඨාන කරගෙන මේ හතර දෙනාම ගමන ආරම්භ කරනවා. ආහාර පාන ගැනීම, ශරීර කෘත්‍ය කිරීම, නිදි නිදා ගැනීම වෙහස මහන්සි ඇරීම ආදී යට යෙදෙන කාලය ඇර අනිත් මුළු කාලයම ගමන් කරමින් අර විදිහට වේගයෙන් ගමන් කරමින් අවුරුදු 100ක් ගමන් කළා. ලෝකයේ කෙලවරට නොකැමින මරණයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. සංකීර්ණේතු මක් නිසාද? ඊළඟ බුදුරජාණන් වහන්සේ ඒකට හේතුව දෙනවා. නාහං බ්‍රාහ්මනා සංධාව ඒ රූපාය සංධාවනිකාය ලෝකස් අන්තං ඥාතයන් දත්තයන් අත්තයන් කිවදාන් නිච්චපනහං අපත්වා ලෝකසාන්තං දුක්ඛසාන්ත කියන වදාන අක්නිසාද බ්‍රාහමණේනි මේ මෙබඳු මේ දිවීමකින් ලෝකයේ කෙලවරට කැමිනී කෙලවරක් දැකිය හැකිය දැනගත හැකිය පැමිණී ඊට පැමිණී හැකියයි මම නොකියන්නේ ඒ වගේම ලෝකයේ කෙලවරකට නොපැමිණ දුක් කෙලවර කර ගැනීමක්ද ඇතැයි මම නොකියන්නේ එහෙම කියලා ඊළඟ උපදාරලා ඊළඟ බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා පංචමේ බ්‍රාහ්මණා කාමගුණ ආර්යස්ස විනේ ලෝකෝති බුද්ධති. එතෙන්දි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ පංච කාමගුණයම ලෝකයේ හැටියට. මේ ආර්ය ව්‍යවහාරය යන්නේ. ඒක අර සලායතන ලෝකයේ කියපු එකත් එක්ක ගැටීමක් නැහැ එතන. සලායතන ආශ්‍රයෙන් තමයි මේ පංචකාම ගුණ පංචකාම සම්පත්තිය කෙනෙක් නිදින්නේ. නමුත් මෙතෙන්දී මේ දේශනා විලාස වශයෙන් බුදුරජාන් වහන්සේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හැටියට හැඳින්වෙන්නේ පංචකාම ගුණය. සලායතන ආශ්‍රයෙන් තමයි මේ පංචකාම ගුණ පංචකාම සම්පත්තිය කෙනෙක් නිදින්නේ. නමුත් මෙතෙන්දී මේ දේශනා විලාස වශයෙන් බුදුරජාන් වහන්සේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හැටියට හැඳින්වෙන්නේ පංචකාම ගුණයමයි. එතකොට මේ පංචකාම මේ කියන මේ පංචකාම ගුණ ලෝකය ඉක්මවන ක්‍රමයක් ඊළාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ධ්‍යාන මාර්ගයෙන්. ප්‍රථම ධානයට සම්වැදී වුණ සම්පිසි කෙනෙක් තරමක් දුරට අර පංචකාම ගුණ ලෝකේ නැත් වුණා. නමුත් ඒ පිළිවෙලපුත්‍රයා පිළිබඳව ප්‍රකාශ වෙනවා අයම්පි අයම්පි පරි අනිස්සතෝ ලෝකම් ආදි වදාමි. අපරි පරියාපන්නෝ ලෝකස්. ලෝක පරියාපන්නෝ. මේ තැනත්තක් තාම ලෝකෙන් හරියටම නික්මුනේ නැහැ. ලෝකයටම අයිති කියලා ওই විදිහට ප්‍රථම ධානය, ද්විතිය ධානය ආදි වශයෙන් ගිහිල්ලා අවසානයේ කුණිත කුණිත පරං බ්‍රාහ්මණ බික්කු සබ්බසෝ නිව සංඥානා සංඥායතන සමතික්කම සංඥාවේදී නිරෝධං උපසම්පද්ද විහෙරති පඤ්ඤාචස්ස දිස්වා ආසවා පරික්ඛේනා හෝති අයං උච්චති බ්‍රාහ්මණ ලෝකස්ස අන්තං ආගම්ම ලෝකස්ස අන්තේ විහෙරති තින්නෝ ලෝකේ විසත්තික ඒ ඒ කියන විවරණ මාර්ගයේ අවසානයේ පියවර හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ යම්කිසි භික්ෂුවක් හැම ආකාරින්ම නේව සංඥානා සංඥායතන කියන ඒ සමාධි tattයේ සමාපත්තිය ඉක්මවලා සංඥා වේදිත නිරෝධයට ප්‍රමින වාසය කරනවා ප්‍රඥාවෙන් දැකලා දැකීමෙන් ඒ වික්ෂුවගේ ආශ්‍රයයන් එහින් පිටීම ක්ෂය වෙනවා පඤ්ඤාචස්ස දිස්වාසව පරික්ඛිනා හෝති අනිබඳ වික්ෂුවක් පිළිබඳව ඊළඟට ප්‍රකාශ වෙනවා මුච්චති ලෝකසන්තං ආගම ලෝකයේ කෙලවරට පැමිණ ලෝකසාන්තිකේ විසත්තිකං විසත්තිකා නම් වූ ඇලෙන සුළු සංහාරයෙන් එතර වී ලෝකයේ කෙලවර වාසය කරන කෙනෙක් කියලා. මේ සූත්‍රය අනුව නැත්නම් කෙනෙක් හිතන්න පුළුවනි ඇත්ත වශයෙන්ම මේ සංඥා වේදිත නිරෝධය මේ නිවන කියලා කියන්නේ. එහෙමත් බොහොම කෙනෙක් තෝරනවා. නමුත් මෙතන වැදගත් කොටස තියෙන්නේ අර පඤ්ඤායතස්ස දිස්වාසවා පරික්ෂීනා හොන්ති කියන්නේ. සංඥා වේදිත නිරෝධයේදී අර සීලම සංස්කාරයන් ඒව සංසිඳිලා හරියට නිදාගත්තා වගේ ඔය ඉන්නවා. මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය නැගිටට පස්සේ ඇත්ත වශයෙන්ම අර කියපු විදිහට ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රයයන් ඡේවන්නේ. ඒ බව කෙනෙකුට සැක තියෙනවා නම් බලා ගන්න පුළුවන් ස්ථූල වේදල්ල සූත්‍රයෙන්. ස්ථූල වේදල්ල සූත්‍රයේ ධම්මදින්නා පෙරණින් වහන්සේ අර විසාක උපාසක මහත්මයාට ප්‍රකාශ කරනවා සංඥා වේදිත නිරෝධං කෝ ආවුසෝ විසාක සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කෝ ආවුසෝ විසාක බුද්ධිතං අයෝපස්සා කුසන්ති උපස්සෝ අනිමිත්තෝ දෙතිත නිරෝධ සමාපත්තියෙන් නැගිට භික්ෂුව ව ස්පර්ශ තුනක් ස්පර්ශ කරනවා මොනවද ස්පර්ශ තුන ශුන්්‍යත අනිමිත්ත අපන්හිත අටුවාව බවයි තෙන්දි තෝරනවා ශුන්්‍යතානාම ඵල සමාපත්තිය එතකොට ඵල සංවද්‍යයටයි අවදි වෙන්නේ ශුන්‍යතෝ ඊළඟට ඒ වගේම සඳහන් වෙනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වුද්ධිතස්ස කොආවසෝ විහාක බික්කුණෝ විවේක නින්නං චිත්තං හෝති විවේක පොණං විවේක පබ්භාරං ඒ වගේම සංඥා වේදිත නිරෝධ සමාපත්තිය නැගිට්ටා වූ භික්ෂුවගේ සිත විවේකයට නැඹුරුයි විවේකයට බරවයි තිබෙන්නේ විවේකයට ඇල වෙලයි තිබෙන්නේ විවේකය කියන එක තෝරන්නේ විවේකෝනාම නිබ්බාණං අටුවාවෙම කියනවා විවේක කියලා කියන්නේ නිවන එතකොට මේන් තේරෙනවා අපට සංඥාවේද සිනරෝධේ සමාපත්තියෙන් නැගිටට පස්සේ අර ඵල සම්වතදී අර අපි කලින් අවස්ථාවක පොතේ නිදසුන් දැක්වූ ඒ ඵල සමාපත්තිය අවස්ථාවේදී නිවන ප්‍රත්‍යක්ෂ කරන්නේ ඒ අවස්ථාවේදී මේ ලෝකයේ කෙලවර දකින්නේ හැටියට. ඔන්න ඔය විදිහට මේ එතකොට මේන් අපිට පේනවා අර බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළ ලෝක ප්‍රඥාප්තිය අර අර ලෝකයා අතර තිබුණු ලෝක ප්‍රඥාප්තිය පිළිබඳ ප්‍රශ්නය ඉවත් කළා ඒකට කොහෙත් තමයි තියෙනති කාරණයක් ප්‍රකාශ කිරීමක් නොවේ. ඒ යම්කිසි හේතුවක් පිට ඒ අයෝනිසෝ මනසිකාරයෙන් ජනිත සංකල්පයක් නිසා ඒක ඉවත් කරලා යෝනිසෝ මනසිකාරය අනුව ලෝකේ හටගන්න නියම මිනුම් දඬුව හෝදුවම පෙන්නලයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳුවේ. මේ ලෝකාන්තයක් දුක්ඛාන්තයක් පිළිබඳ දුකේ කියලා ලෝක කෙලවරක් දුකී කෙලවරක් පිළිබඳව සඳහන් වෙන සූත්‍ර අතරින් ඉතාමත්ම වැදගත් සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයේ සංයුක්ත නිකායේ සදාතික සංයුක්තයේ සඳහන් වෙන රෝහිතස් සූත්‍රය. එක දවසක් ද බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන අවස්ථාවේ මේ රෝහිතස් නැමැති දේව පුත්‍රයා රාත්‍රියේ ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් මෙන්න ප්‍රශ්නයක් අහනවා. යක්ඛනුකෝ බන්තේන ජායතින ජීයතින නීයතින චවතින උප්පජ්ජති සක්කානුකෝ බන්තේ ගමනේන ලෝකස්සාන්තං ඥාතුන්වා දක්ඛුන්වා පාපනිචුන්වා ස්වාමීනි යම් තැනක කෙනෙක් නූපදීද නොදිරයිද නොමියෙයිද චුත නොවේයිද නැවත නූපද නේද එබඳු වූ ලෝකාන්තයට ගමන් කිරීමෙන් ඒ ලෝකාන්තය දැකිය දැනගත හැකියද දැකිය හැකිද ඊට පැමිණිය හැකිද බුදුරජාණන් වහන්සේට දෙන පිළිතුර නකෝහං ආවුසෝ නකෝහං ආවුසෝ ගමනින ලෝකස් යත්තකෝ යත්තකෝ ආවුසෝ න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති නාහන්තං ගමනේන ලෝකස්සන්තං ඥාතයන් දත්තයන් පත්තයන්ති වදං එවත්නි යම් තැනක නූපදනීයද නොදිරයිද නොමියයිද චුත නොවේද නැවත නූපදනීයද බඳු මේ ලෝකාන්තයට ගමන් කිරීමෙන් ප්‍රමිණි හැකියයි නොනො කියන්නේ ඒ පමණක් කියලා බුදුරජාණන් වහන්සේ නැත්තුවාම රෝහිතස්ස දේව පුත්‍රයා බොහොම ප්‍රශංසා කරනවා අච්චරියම්බන්තේ අබ්බසම්බන්තේ මේක බොහොම ආශ්චර්යවත් බොහොම අద్భుත කාරණයක් මේ තථාගතයන් වහන්සේ දේශු මේ සුභාසිතේ යාව සුභාසිතං ඉදම් භගවතා මේක බොහොම හොඳ කියමනක් කියලා මම නිසා දෙහිම ප්‍රශංසා කරන්නේ තමන් ප්‍රත්‍යක්ෂයෙන්ම මේ කාරණේ ඇත්ත බව තේරුම් අරගෙන තිබෙන තිබෙන නිසා ඒක ප්‍රකාශ කරන ඊළාට ඒ රෝහිතස්ස දේව පුත්‍රයා මම අතීතයේ රෝහිතස්ස නැමැති ඍෂිවරයෙක් භෝධ පුත්‍ර වූ භෝජන නැති යම් කිසි කෙනෙකුගේ පුත්‍රයෙක් වෙන්නේ නැති. මම රෝහිතස්ස නැමැති ඊශ්වරයෙක්ව හිටියා. ඉද්ධිමා වේහා සංගමෝ. බොහොම ඍද්ධිය සහිත අහසින් යාමේ ශක්තිය ඇති මගේ වේගය අර කලින් අපි අර සූත්‍රයේ අර ලෝකායතික සූත්‍රයේ සඳහන් කළ අර වේගයයි. ඒ කියන්නේ ඊතල වේගයයි. කෙටියෙන් කියනවා. සීතලයක ගමන් වේගය තියෙනවා. ඒ වගේම මගේ පියමාරු කිරීම අර පෙරදිග මොහොතත් අපවර්ධික මොහොතත් අතර තාම ඒ තරම් කුල් පියමාරු කිරීමක් තියෙනවා. ඔක්කොම ඉද්දි බලයෙන්. අන්නේ බඳු වූ ඒ ඒ ශක්තියක් ඇති මම අවුරුදු 100ක්ම මට නිකන් නිකමට අදහසක් ආවා අහං ගමනේන ලෝකසන්තං පාපුනිස්සා මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවට පැමිණෙනවා කියලා. එහෙම අදහසක් ආපු නිසා මම මේ විදිහට ගමන් කළා අවුරුදු 100ක්ම. අර විදිහට අර ආහාර ගැනීම ශරීර කෘත්‍ය කිරීම ආදී කාලේ ඇරෙන්න අනිත් කාලේම ගමන් කරලා අතරමඟදීම ලෝකයේ කෙලවරින් නොපෙනෙන අතරමඟදීම කාලක්‍රියා කළා. අන්න ඒක නිසා මේ රාජතුන් වහන්සේ දේශනා කළ කාරණේ සුභාසිත වග මම පිළිගන්නවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වුණ තහවුරු ඒක කවදුරටත් තහවුරු කිරීම වශයෙන් ඉතාම වැදගත් සූත්‍ර කොටසක් ප්‍රකාශ කරනවා. නැවතත් අරකම අවධාරණය කරමින් නකෝ පනාහං ආවුසෝ ගමනේන ලෝකස්ස අන්තං ඥාතයන් දත්තයන් පත්තයන් කිවදානි නචාං ආහුසු අප්පත්තාව ලෝකස්සාන්තං දුක්ඛසාන්ත කියං වදාමි. අපි චාහං ආහුසු මස්මින් ඒව ව්‍යාමත්තේ කලේබරේ සංඤ්ඤේ සමනති ලෝකංච පඤ්ඤති ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනංච පස්වති. එවත්නි මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරක් දැකිය හැකියයි දැනගත හැකියයි ඊට පැමිණිය හැකියි නොකියමි. එසේම ලෝකයේ කෙලවරකට නොපැමිණ දුකෙහි කෙලවරක් ඇතැයිද මම ප්‍රකාශ නොකරමි. නැවතද ඇවැත්නි අපි චාහං ආවසු මස්මින් යෝ ගාමත්තේ කලේබරේ සංහිමි සමනකි සංඥාවත් මනසත් සහිත මේ බඹයක් පමණ වූ මේ ශරීර කූඩුවේහිම ශරීරෙහිම කලේබර කියලා කියලා ඉඳලා තියෙනවා දුක ශරීරය නෙවෙයි එතන කියන්නේ මේ ශරීර කූඩුවෙහිම ලෝකයක් පෙන්වාලම් ලෝකංච පඤ්ඤතේනි ලෝක සමුදයංච පඤ්ඤතේනි ලෝකේ හට ගැනීමක් පෙන්වාලම් ලෝක නිරෝධය නම් වූ නිවනක් පෙන්වාලම් ලෝක නිරෝධ ගාමී ප්‍රතිපදාවක් පෙන්වාලම් ලෝකයේ අතීතාක් විවිධ ආගම් දෘෂ්ටිවාද හැම එකක්ම පසුබස් වන અભීත සිංහනාදයක් වෙන මේ ශ්‍රේෂ්ඨ දේශනාවේ අගේ තීරණ වලක් ඇතන් කෙනෙක් මේක අර ප්‍රකාශ කරනවා ඇහෙනවා මේ සූත්‍රයේ කියන හැටියට මේ නිවන මෙතන නැත ලෝක නිරෝධයක් මෙතන නැත අනිත් කාරණා තුන විතරයි මෙතන මේ මේ බඹයක් වගේ ශරීරයේ තිබෙන්නේ කියලා. ඒ විදිහේ දුර්මතයක් ප්‍රකාශ කිරීමට හේතුව නිවන පිළිබඳව කාලාන්තරයක් තිස්සේ ඇති වුණු නොයෙකුත් වැල්වට ආරම් මතිමතාන්තරවල තදින් එල්බ ගැනීම නිසා. නිවන හිම්පිටම ගූඪ গুপ্ত දෙයක් කළා මේ ශරීරයට මේ පුද්ගලයාගේ ජීවිතයට කෙලින්ම අදාළ නොවන හැටියට. රහතන් වහන්සේ මේ පරිලෝකියාට පස්සේ පරිලෝනේ මරණයටපත් වුණාට පස්සේ ගිහිල්ලා එකතු වෙන යම්කිසි අద్භූත ගූඪ තැනක් හැටියටයි නිවන පිළිබඳව පස්සේ පසු කාලෙක ඇති වුණු මතිමතාන්තර වලින් තීරණය කෙරෙන්නේ. අන්න ඒවා දැඩිව ගත්ත නිසා වෙන්නේ නැති සමහර විට මේ බුද්ධ භාෂිතයේ අර මේ සංඥාවත් මනසත් සහිත මේ වඳුරක් වගේ සීරෙහි ලෝක නිරෝධයක් තිබෙනවා කියන එක අර විදිහට පිළිනොගන්න. එපමණක් නෙවෙයි අටුවාවේ පවා. අටුවාවේ නම් ඒ තරම් දුරට ගිහිල්ලා නැහැ. අටුවාචාරින් මහන්සිය ප්‍රකාශ කරනවා කනකොළ දී කැඩලි ආදී නොවේ මේ චතුරාර්ය සත්‍ය තිබෙන්නේ. මේ සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරය තුලයි කියලා. ඒක හරි. ඒක අටුවාවේ එපමණක් ප්‍රකාශ කරලා නතර කරනවා. ඉතින් මේක ගැනත් ඇතම් උගතේ ප්‍රශ්න කරනවා ප්‍රකාශ කරනවා තාමත්ම වටිනා දීර්ඝ විවරණයක් කළ යුතු වටිනා අවස්ථාවක් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පැහැරහැරියයි කියලා. ඒ කියමන සාහේතුකයි. නමුත් අටුවාචාරින් වහන්සේ අර මේ මේ තරම් වැදගත් සූත්‍රයක් ගැන ඒ තරම්ම සැලකිල්ලක් නැදැක්වේ අර කියාපු අර වැඩි දුර වැඩි බර තියෙන්නේ අර විදියට පහු කාලයක පැන නැගුණු මතිමතාන්තර නිසා. එතකොට මේ සූත්‍රය ගැන 아무තු දීර්ඝ විවරණ නැතත් අපි මෙතෙක් ප්‍රකාශ කළ කාරණේම මේකට විව මේ මෙතෙක් නිබ්බාන පටිච්චසමුප්පාද සූත්‍ර ගැන ප්‍රකාශ කළ කරුණුම මේ සූත්‍රයට හොඳ විවරණයක්. අක්නිසාද දැන් මෙතන කියවෙනවා සංඤ්ඤී සමනකී කියන වචන දෙකක්. මේ කලේ ඉමස්මි ජාම් බම්බියක් පමණ වූ මේ කලේබරය සංඥාව සහ මනස සහිතයි. ඒක අර්ථවත්වයි බුදු පියාණන් වහන්සේ එතන යොදලා තිබෙන්නේ. අර කලින් සූත්‍රයේ අර ලෝකය හැඳින්වනකොට අර ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා "යේනකෝ ආවුසෝ ලෝකස්මින් ලෝක සංඤේ හෝති ලෝකමානි අයං උච්චති අරියස්ස මේ ලෝකෝ" කියලා. ලෝක සංඥාවක් ලෝකය කියන මානයක් නැනීමක් මේ මනස තියෙන්නේ මනසෙන්ම තමයි මේ නැනීම් කෙරෙන්නේ. එතකොට අර සංඤ්ඤේ සමානකි. අර සංඥාවක් මනසත් සහිත කියලා කිව්වේ අන්න අර අර ලෝක ප්‍රඥාප්තියට එකඟ වෙන ආකාරය. එපමණක් නෙවෙයි. අර අපි කලින් අවස්ථාවක අර ඔය නිබ්බාන පටිසංයුක්ත සූත්‍රය ඒ වගේම විශේෂයෙන්ම ඵල සමාවත ගැන අර අඤ්ඤා ඵල සමාධි අඤ්ඤා විමුක්ඛාදී නම් වලින් හැඳින්වෙන ඒ ඵල සමාපත්තිය ගැන ප්‍රකාශ කරන සූත්‍ර දේශනා උපුටා දක්වපු අවස්ථාවල් වල සමහර විට මෙන්න මේ විදිහේ සූත්‍ර දක්වුවා සියානුකෝවා සියානුකෝවා සියාකෝවා උසෝ තථාරූපෝ සමාධි ප්‍රතිලාභෝ යත් යතා නේව පඨමිය නේව පඨවියං පඨවි සංඤ්ඤාසන ආපස්මින් ආපෝ සංඤ්ඤාසන තේජස්මින් තේජෝ සංඤ්ඤාසන වායස්මින් වායෝ සංඤ්ඤාසය ඔය විදිහට දිගට ගිහිල්ලා අවසානයේ ප්‍රකාශ වෙන සංඤීච්ච 50 ඒ ඒ ඒ කියන අරහත්ඵල සමාධිය කොයිතරම් ආශ්චර්යවත්ද කියතොත් ඒ ඒ ඒබඳු ඒ සමාධි ප්‍රතිලාභයේදී ඒ සමාධි සත්‍යයේදී යම් කිසි කෙනෙක් පඨවි ආපෝ තේජෝ ආයෝ ඒ කිසිවක් පිළිබඳව මේ ලෝකයේ පිළිබඳව නෑ ඉද ලෝකයේ ඉද ලෝක සංඤ්ඤාස නෑ පරලෝකයේ පරලෝක සංඤ්ඤාස ඔය විදිහට මේ කිසිවක් පිළිබඳව විච්ඡ සුතමුත විඤ්ඤාත ආදී කිසිවක් පිළිබඳව සංඥාවක් නැහැ. නමුත් සූත්‍ර අගතම කියනවා සංඤීච 50. නමුත් සංඥාවකුත් තියෙනවා. මුලදි කියාගෙන යනවා මේ මේ සංඥාවලුත් නැත. නමුත් සංඤීච 50. ඊළඟට ඒ කිං සංඤේ කියලා ඇහුවාම අර සරිත් සංඥාන්සේ එක්තර අවස්ථාවක ප්‍රකාශ කළා භව නිරෝධෝ නිබ්බාණං භව නිරෝධෝ නිබ්බාණං කියන සංඥාවයි ඒ අවස්ථාවේ තිබෙන්නේ නිබ්බාණ සංඥාවයි. ඒ වගේම තවත් සමහර සූත්‍රයක ඒ විදිහටම අපි උත්‍රා දැක්වුව තවත් සමහර සූත්‍රයක සඳහන් වෙනවා. සියානුකෝ ආනන්ද කථා රූපෝ සමාධිපතිලාභෝ යත් චක්කුම් මනසිකරියේන සෝතං මනසිකරියේන ධානං මනසිකරේ ආදී වශයෙන් ගිහිල්ලා අවසාන වෙන්නේ මානසිච්ච පණ කරී ඒ සමාධි සමාධි தത്വයේදී ඇස මෙනෙහි කරන්නේත් නැහැ, කන මෙනෙහි කරන්නේත් නැහැ, දිව මෙනෙහි කරන්නේත් නැහැ. ওই විදිහට කිසිවක් මෙනෙහි කරන්නේ නැහැ. දිට්ඨ සුත මුත ආදී කිසිවක් අසුදුතු දෙයක් කිසිවක් මෙනෙහි කරන්නේත් නැහැ. නමුත් මෙනෙහි කිරීමකුත් කරනවා. කුමක්ද මෙනෙහි කිරීම කියලා අහපු ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ ඒතං සංතං ඒතං අනිතං යදියං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ සම්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ නිබ්බාන සංඥාවයි නිබ්බානය පිළිබඳ මෙනෙහි කිරීමයි. එතකොට සංඥාව මෙනෙහි කිරීම කියන වචනත් අර යෙදෙනවා අර ඵල සමාවත් අවස්ථාවේ. ඒකෝර නිවන කියන එක හරියට අර නිය ගිහිච්ච කොටයක් වගේ ඉන්න අවස්ථාවක් නෙවෙයි. මෙන්න මේ මේ සත්‍ය දැකීම. මේ Nirodha Nirodhaයෙන් අර ලෝකයේ ඈතර වීම. ඒක නිසා තමයි අර සංයීමි සමනකය කියලා වචනේ දෙන්නේ. මේ සංයී සංයී සංයී මනස සහිත මේ ශරීරයෙන්. ඒ වගේම තවත් සූත්‍රවල අපට හමු වුණා ඒ බුදුරජාන් වහන්සේ සමහර තැන්වල සලායතන Nirodhaයම නිබ්බාණය හැටියට. සලායතන අත්ති දැන් ඒ සේ ආයතනයේ වේදිතබ්බේ තස්මාතිය භික්කවේ සේ ආයතනයේ වේදිතබ්බේ යත් චක්කු චක්කුංච නිරුද්ධති රූප සංඥාත විරජ්‍යති සෝතංච නිරුද්ධති සද්ද සංඥාත විරජ්‍යති සේ ආයතනයේ වේදිතබ්බේ ওই විදි සූත්‍රයකුත් අපි කලින් අවස්ථාවක දැක්වුවා අර ලෝකකාම ගුණ සූත්‍රය සූත්‍රයක් හැටියට එතන කියනවා ඒ ආයතනය තේරුම් ගත යුතු කුණු කෙබඳු ආයතනයක්ද එහි ඇස නිරුද්ධ වෙනවා රූප සංඥා නැකිලා යනවා. කන නිරුද්ධ වෙනවා ශබ්ද සංඥා නැකිලා යනවා. ඔන්න ඔය විදිහේ. එතන කියන්නේ මේ ආනන්ද සාමණේරයකට දෙන විවරණය සලායත නිරෝධ සලායත නිරෝධම් ආවසෝ භගවතු භගවතා සංඝාය භාවිතා. සලායත නිරෝධය සඳහායි මේ මේක ප්‍රකාශ කළේ. සලායත නිරෝධ කියලා කියන්නේ නිවන. එතකොට ඔය හැම එකකින්ම අපිට පේනවා ඒ සලායත නිරෝධ தත්ත්වය. මේ මේ ලෝක මේ සලායතනේ නිසයි මේ ලෝකයක් ගොඩ නැගුණේ. අර කියාපු මිනුම් දඬු 6 නිසයි ලෝකයක් ගොඩ නැගුණේ. ඒකට මේ සලායතනේ ගොඩ නැගුණු ලෝකයේ සලායතනය නැතිවීමම නිරුද්ධ විය යුතුයි. ඒක තමයි සලායතන නිරෝධෝ නිබ්බාණං කියලා කියන්නේ. අර සියලුම මිනුම් දඬු කෝදු ඔක්කොම අවලංගු වෙන අවස්ථාව. සලායතන නිරෝධත්වය. මෙන්න මේක මේ සලායතන නිරෝධය මේකට හේතුව මොකද? අර ස්පර්ශය මේ සලආයතන නිරෝධය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ ස්පර්ශ ආයතන. මේ ස්පර්ශ ආයතන කියලා කියනකොට මෙතන තියෙනවා දෙකක්. නිතරම දෙකක් පිළිබඳ. ඇසත් රූප. ඔය ආදි වශයෙන් දෙකක් පිළිබඳ ස්පර්ශය. ඔන්න ඔය විදිහේ දෙකක් පිළිබඳ ස්පර්ශය නිසා තමයි මේ කෙනෙකුට ඒ ඒවා පිළිබඳ නිත්‍ය සංඥාව නිසා ඒ ස්පර්ශය මුල් කරගෙන සංඥාවල් තියෙනවා. වේදනා සංඥා ආදී වශයෙන් ලෝකයක් ලැබිලා පෙනෙනවා. ඇසට ඇසට පෙනෙන ලෝකයක් තිබෙනවා. ඒ මිනිස්යෙන්ගෙන් නම් එහෙමයි තිරසනුන්ගේ වෙනමයි. තිරසනුන්ට පෙනෙන සමහර දේවල් සත්වෙන්ට පෙනෙන සමහර දේවල් මිනිස්යෙන්ට පෙනෙන්නේ ඒ චක්ෂු ආයතනයේ ස්වභාවය නිසා ওই විදිහටම තමයි කන පිළිබඳවත් එහෙමයි ඔය කියාපු මිනුම් දඬු කෝඩු වලින් තමයි ලෝකයක් ගොඩනගන්නේ. එතකොට මෙන්න මේ ස්පර්ශ මේ ස්පර්ශ ආයතනයෙන් ගෙන් ගොඩනැගින ලෝකෙ එහෙම් පිටිම ප්‍රපංච ලෝකයක්. මේකම තමයි දැන් සාමාන්‍ය නිවන නිප්‍රපංච තත්වයේ කියලා කියන්නේ. මේ ප්‍රපංචයෙන් ඈතර වීම, මේ ප්‍රපංචයේ කෙලවර කිරීම. ප්‍රපංචයේ ප්‍රපංචයේ කෙලවර කිරීමත් සලායතනයේ කෙලවර කිරීමත් එකයි. ඒ බව හෙළි වෙන සූත්‍රයක් තිබෙනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා මේ මේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බොහෝ අවස්ථාවල මේ ප්‍රශ්නෝත්තර වශයෙන් සාකච්ඡා කරන්නේ අප සඳහා සමන්ත ඇතිවුණු සතියක් සඳහා නෙවෙයි ධර්මකාරණා මතු කර දැක්වීම සඳහා. ඒකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ චන්නං ආවසෝ පස්සායතනාණං අශේෂ විරාග නිරෝධා අත්ථඤ්ඤං කිංචි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර මා හේවන් ආවුසු එසේ නොකිය බෑවත්නි ඒක ප්‍රශ්නේ මොකද්ද චන්න ඇවත්නි ස්පර්ශ ආයතන භයයි නිරුද්ධ වීමෙන් පස්සේ තවත් යමක් තිබෙනවද කියන එකයි ප්‍රශ්නේ චන්න ආවුසු පස්ස ආයතන නම් අසේස විරාග නිරෝධා අත්‍යන්තං කිංචි අනෙක් කිසිවක් ඇද්ද ඊට අදාරිත් ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර මා හේවන් ආවුසු එහෙම අහන්න එපා ඒ ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ කියන එක ඊළඟට අහනවා මේ මහා කොටි ස්වාමීන් වහන්සේ චන්නං හවස පස්සායතන නම් අශේෂ දිරාග නිරෝධව නත්තඤ්ඤං කිංචි හොඳ එහෙමනම් මේ ස්පර්ශ ස්පර්ශ ආයතන 6 නැති සම්පූර්ණයෙන්ම නිර්වශේෂයෙන්ම නැති වුණාට පස්සේ නිරුද්ධ වුණාට පස්සේ කිසිවක් නැද්ද මානෙවන් ආවසෝ එහෙමත් අහන්නේ කො ඔය විදිහට ඊළඟට අහන තුන්වෙනි ප්‍රශ්නය චන්නං ආවසෝ පස්සායතනං ආශේෂ දිරාග නිරෝධා අත්ථිච අත්ථිචඤ්ඤ අත්ථිච නත්ථිචඤ්ඤං ඇති සහ නැති කියන එකද தත්ත්වය. ඒකත් අහන්න එපා කිව්වා. ඊළඟට හතරවෙනිම නියමාත්‍ය නොනත්ති. අර චතුර් චතුස්කෝටි ක්‍රමයට සතර කොන් ක්‍රමයට මේ මේ සූත්‍රය විවරණය කරන්නේ. එහෙමනම් කියන්න වෙන්නේ එහෙමනම් සලායතනිය නිරුද්ධ වීමෙන් පස්සේ යමක් නැති නැත්තේත් නැහැ ඇත්තේත් නැහැ කියලා අපි කියන්න වෙන්නේ. ඒකත් ඒකටත් ආකාරයට සංඥාසි දෙන පිළිතුර මා එවන් ආවුස. එසේ නොකිය බැලත්. එතකොට මහා කොටි සංඥාසේ විමසනවා කොහොමද මේ මේ මේ විදිහට මේ දීප පිළිතුර මම තේරුම් ගන්නෙ කියලා. මක් නිසාද මේ විදිහට මේ හැම ප්‍රශ්නයක්ම ප්‍රතික්ෂේප කළේ කියලා. ඒකට හේතු වශයෙන් මෙලකට සාරිපුත් සානස් ප්‍රකාශ කරනවා චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා අත්ථඤ්ඤං කිංචීති ඉතිවදං අප්පපංචං පපංචී ඒ වගේම චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා අත්ථඤ්ඤං කිංචීති ඉතිවදං අපපංචං පපංචේති. චන්නං ආවසෝපසායතනං අසීන විරාගිනසා අත්ථිත නත්ථි චඤ්ඤං කිංචේති කියවදන් අපපංචං පපංචේති. චන්නං ආවසෝපසායතනං අසීන විරාගිනෝසා මේවත්ති නෝනත්ථි චඤ්ඤං කිංචි. චඤ්ඤං කිංචීති ඉතිවදන් අපපංචං පපංචේති. මේ හතර ආකාරයෙන්ම මේ ප්‍රශ්න ඇසීමක් ඇසීමෙන් කෙරෙන්නේ අපපංචං පපංචේති. ප්‍රපංච නොකට යුක්තක් පිළිබඳව ප්‍රපංච කිරීමක් වෙනවා. ප්‍රපංච නොකළ යුතු තැනක් පිළිබඳව ප්‍රපංච කිරීමක් වෙන නිසායි ඒ ප්‍රශ්න හතරම ප්‍රතික්ෂේප කළේ. ඊළඟට නිගමන පාඨය නිගමන වාක්‍ය හැටියට බුදු සාරිපුත් සානහසේ අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා චන්නං ආවසෝ පස්සායතනානං යාවතාවසෝ චන්නං පස්සායතනානං ගති තාවතා පపంచස්ස ගති යාවතා පపంచස්ස ගති තාවතා චන්නං පස්සායතනානං ගති චන්නං ආවසෝ පස්සායතනං අශේෂ පංච නිරෝධෝ පංච රූපසං එවැනි ස්පර්ශ ආයතන 6 යම්කා දුරට යේද ගති කියලා එතන දෙන්නේ යම් එහි ස්පර්ශ ආයතන 6යි විෂය එහෙම නැත්නම් ස්පර්ශ ආයතන 6 යම්තා දුරට විහිදේද ඒ තා දුරටම ප්‍රපංචයත් විහිදේ ඒ වගේම ප්‍රපංචයේ යම්තා දුරට විහිදේද ඒ තාග්‍රසම සලායතන ස්පර්ශායතන හය විහිදේ. මේ දෙක එකිනෙකට සම්බන්ධ බවයි පෙන්වු කරන්නේ. එකිනෙකට සමානයි. ආ චන්නහාවසෝ පස්සායතන නම් අශේෂ විරාග නිරෝධා ස්පර්ශායතන හය නිරවශේෂයෙන් ඒ පිළිබඳව විරාගය සහ නිරෝධය ඇතිවීමෙන් වෙන්නේ කුමක්ද? පපංච නිරෝධෝ පපංච දුක ප්‍රපංච නිරුද්ධ වෙනවා ප්‍රපංච දුක සමය වෙනවා මේ ප්‍රපංච ගැන අපි තරම දුරට විග්‍රහ කළයි කියන්නේ කලින්. මෙතෙන්දී මේ අටුවාචාරින් වහන්සේ අර අත්ඤ්ඤං කිංචි කියන වචනේ තෝරන්නේ අර විදිහට ස්පර්ශ ආයතන හය නිරුද්ධ වුණාට පස්සේ තතෝ පරං අත්ථි කෝටි අපමත්ත කෝටි කිලෝසෝ කිලේසෝති පුච්චති. ඒ ප්‍රශ්نين අහන්නේ මහා කොටි ස්වාමීන් වහන්සේ අහන්නේ අර සලායතනේ නිරුද්ධ වුණාට පස්සේ තවත් අල්පමාත්‍ර වූ ක්ලේශයක්වත් තියනවද කියන එකයි අහන්නේ කියලා ඒ දෙක අටුවාචාරින් වහන්සේ තෝරන්නේ. නමුත් මෙතන මේ කෙලෙස් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. කෙලෙස් තව ඉතිරිවද තියනවද කියලා ප්‍රශ්නේ නෙවෙයි මෙතන අහන්නේ. එහෙම අහනවා නම් ඊළඟ මේ දෙවෙනි අර එහෙම නැtei කියලා කෙලින්ම පිළිතුරු දෙන්නත් ඉඩ තිබුණා. මෙතන මේ අක්ඛඤ්ඤං කිංචි කියලා අහන්නේ මෙතන ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම අර ඇත නැත කියන වචනේ පිළිබඳව. ඒකට ඇත කියන වචනේ ව්‍යවහාර කරන්න පුළුවන්ද? නැත කියන වචනේ ව්‍යවහාර කරන්න පුළුවන්ද? සලායතනෙ ඉවරුනාට පස්සේ. ඒ වගේම ඇත්ත සහ නැති කියන වැරදි දෙකක් එකතු කරාම හරියන්නේ නැහනේ. ඇතිත් වැරදි නැතිත් වැරදි. එතකොට ඇති සහ නැති කියලා කිව්වහම ඒක ඒකත් වැරදින්න ඕන. ඊළඟට මේ දෙක ඒ දෙකම නැtei කියලා කිව්වත් එතනත් වැරද්ද. ඔකයි ඔය සතර පොන් තර්කයම ප්‍රතික්ෂේප වෙන්නේ. මෙතන මේ ප්‍රපංචය එතකොට ඇත නැත කියන ව්‍යවහාරයමයි. මුළු මහත් ලෝකයක් ගොඩනැගිලා තිබෙන්නේ. ලෝකයේ දේවල් ඇත නැත කියන ඒ ප්‍රඥප්ති මොන සංකත බව අවබෝධ නොකරගෙන අපි මේ අවස්ථානුකූලව මේක ඇතේ කියලා කියනවා. මේ ඉදිරිපිට ඇති යන්ත්‍රය මේ හැම දෙයක්ම තියෙනවා කියලා කියනවා. අපි ඉන්නවා කියලා කියනවා. වෙමි කියලා කියනවා. නමුත් ඇතුළත වෙන අර ශීක්‍රාකාර අර මොහොතක් පාසා සිදුවෙන අර උදයබ්බේ වලින් අපි අර සමුදේ පක්ෂේමයි බොහෝ දුරට ජීවත් වෙන්නේ. අන්න ඒක නිසා තමයි එතකොට මේ සලායතන මේ හැම එකක්ම මේ ඇතනත කියන ප්‍රඥප්ති සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තිබෙන්නේ මේ සලායතනය උඩ. ඇතනත පමණක් නොවේ ඒවා ඒ දෙක එකතු කරලා දක්වන තර්ක. ඒකකොට භාෂා ව්‍යවහාරයේ තර්කයට මේ හැම එකටම බුදුරජාන් වහන්සේ ගහපු දුම්බර පාරවල් රාශියෙන් අපිට පේනවා මේ හැම එකකින්. මහගිනි ගාලාවක් වගේ. මේ විදිහට මේ මේ ප්‍රකාශ කරන්නේ කුමක්ද? සලායතන නිරෝධයෙන්ම ප්‍රපංච නිරෝධය වෙනවා. එතකොට මේ දෘෂ්ටි සමූහය එහි පිට සමහර අවස්ථාවල මේ දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි පිළිබඳව ওই අව්‍යාගත ප්‍රශ්න ආදී මිත්‍යා දෘෂ්ටි පිළිබඳව බුදුරජාන් වහන්සේ යොදන වචනයක් තමයි දික්ටි පරිලාහ. පරිලාහ කියලා කියන්නේ මේ දාහය. ඔය උණකාරයෙන් තේම හැදෙනවා අර වතුරේ ඉල්ලලා කෑ ගහන අවස්ථාව ඒකට පරිලාහය කියලා කියනවා. උන්න ওই විදිහේ උණකාරය ගොඩක් තමයි පුතග්ජනය. සාමාන්‍ය මේ ලෝකයේ පිළිබඳ මේ ප්‍රශ්න විසඳා ගන්න මේ විදිහේ තර්කානුකූල තර්ක වලින් විසඳා ගන්න වෙහෙසෙන්නේ අර පූර්ණ කස්සක නිගන්ට සාතපුත්‍ර ආදී අර හරියට මේ උණ විකාරයෙන් අසන ප්‍රශ්න වගේ. ගත්තු ඒ මුල් වතේම වැරදි. ඒමක් නිසාද අයෝනිසෝ මනසිකාරය. අර සංකතයේ සංකතයේ බව ඒව ඒව තුළ තියෙන සංස්කාර පක්ෂිය අවබෝධ කරගන්න ගැනීම නිසායි මේ ප්‍රශ්න අහන්නේ. ඉතින් ලෝකයේ සොයාගෙන මුළු ජීවිතේම පවා ගමන් කරනවා. ඔන්න විදි සත්‍යයක් ලෝකයේ තියෙන්නේ. ඒව තමයි ප්‍රපංච. ප්‍රපංච කියලා කියන එක ඒ වචනේ ඇත්ත වශයෙන්ම මුළු මහත් ලෝකයේ පුරා පැතිර තිබෙන වචනයක් මේ ප්‍රපංච කියන වචනේ. ඒ සාමාන්‍යයෙන් තෝරනවා තණ්හා තණ්හා ප්‍රපංච මාන ප්‍රපංච දික්ටි ප්‍රපංච කියලා. ඒයින් ප්‍රපංච කියන වචනේ තේරුව වෙන්නේ නැහැ. ඒ ප්‍රපංච වල ප්‍රධාන කොටස් තුනක් දැක්වීම පමණයි. තණ්හා ප්‍රපංච ප්‍රපංච කුමක්ද කියලා අහුවාම තණ්හා ප්‍රපංචෝ දික්ටි ප්‍රපංචෝ මාන ප්‍රපංචෝ. ඔයින් හැංගෙන්නේ නැහැ. ප්‍රපංචය කියන්නේ ඒක තේරුම් ගත්තද නැද්ද කියලා. නමුත් මේ ප්‍රපංච වීම මේ ප්‍රපංචය එහි පිටින්ම මේ වාග්විෂය ආශ්‍රය කරගෙන අපි අර කලින් ප්‍රකාශ කළා අස්මි කියන අස්මිමානිය අස්මිකි කියන කූණ්‍ය ගැහුවට පස්සේ එතන ඉඳලා ව්‍යාකරණය විහිදෙන හැටි. උත්තර පුරුෂයාට පස්සේ ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ ආදී වශයෙන් ඊළාට තර්ක තර්ක ශාස්ත්‍රයේත් ඒ වගේම දෙයක්. මේක දෙකක්ද ඒ දෙක මේ දෙකම එකක්ද කියලා අහන පුද්ගලයාම ඒ ඒ ප්‍රශ්න දෙකේම තියෙනවා එක්තරා මිත්‍යාවක්. මේක දෙකක්ද කියලා අහන පුද්ගලයා අරක ඉතල එකක් කියලා අරගෙන යහන්නේ. අර පුද්ගලයා මේක මේ දෙක එකක්ද කියලා ඒ දෙක දෙකක් හැටියට අරගෙන. ওই විදිහේ එහි පිටින්ම මේ භාෂා විවහාරය සම්බන්ධ මහා මිත්‍යා ගොඩක් මහා පටලැවිලි ගොඩක් උඩයි ලෝකයා සිටින්නේ. අන්න ඒවා සියල්ලම निराකරණය වන කාරණේයි බුදුරජාණන් වහන්සේ මේ සලායතන නිරෝධයෙන් පෙන්වු කරන්නේ. එතකොට මේක මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ කරගත හැකි එකක්. මේ බඹයක් පමණ වුණු සංඥාවක් මනසත් සහිත මේ ශරීරය තුලම ලෝකේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මේකයි. එතකොට අර ලෝකයේ පිළිබඳ ප්‍රශ්නය මේක නිකක්‍රාකාර ප්‍රශ්නයක් බවත් කලින් ප්‍රකාශ කළා. සත්‍යයක කෙලවරක් දැකින්න බැරි වුණත් මේ ප්‍රශ්න විසඳා ගන්න ක්‍රමයක් තිබෙනවා. එක ක්‍රමයක් තියෙනවා. කුමක්ද? චක්‍රය බිඳීමේ වට්ටුපච්ඡේද කියන්නේ එකයි. වට්ටය බිඳිනවා. මේ වට්ටය බිඳින්නේ ගමන් කිරීමෙන් නෙවෙයි මේ సంతානෙම තිබෙන වට්ටය. ඒක තමයි අපි දියසුලිය හැටියට හැඳින්වුවේ. විඥානියත් නාම රූපයත් අතර තියෙන දියසුලියයි. ඒ දියසුලියම තමයි අපි අර කලින් අවස්ථාවක දැක්වේ අර අනිදස්සන විඥානය ආදී ඒ නිබ්බාන සූත්‍ර දක්වන අවස්ථාවේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පසං එත් ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති එත් දීගං චරස්සං චානු සූලං සුභාසුභං එත් නාමං ච රූපං ච ආශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එච්ඡේදං උපරුජ්ජති නාම රූපය නැති වෙන හැටි එතන පෙන්වු කරනවා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං අනන්ත වූ සර්ව හැම පැත්තෙම ආලෝකමත් වූ අනිදස්සන විඥාණය එහි ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත ධර්මවත් නැහැ. ඒකෝට මේ මහා භූත ධර්ම වලින් තමයි මේ මේ කට්ටිය මේ චක්ක චක්කවාල ලෝකයක් හදනවා කියලා කියන්නේ. චක්කවාල කියන වචනේ තියෙන චක්‍රයයි. මේ මේ ලෝක හැදෙන්නේ මේ මහා භූත ධර්මයේ. මේ මහා භූත ධර්මත් අතන අර විඥානේ නෑ අනිදර්ශන විඥානේ. එපමණක් නෙවෙයි. දීඝං රස්සං අනුන්තුල. එත දීඝං කරස්සන්ත දිග කොට කියන නැණි. ඒ මිනුම් දඩු පොදු මුකුත් නෑ. Uh, දීගං කරස්සං අනුන් තූලං සුභ අසුභ ඒ විදිහේ ඒ මැනීම් කිසිවක් නැහැ. එක්ක නාමංච රූපංච නාම රූපේ මෙතන අශේෂ නිරුද්ධයි. එතකොට අර දක්ෂ වෛද්‍යවරයෙක් අර රෝගයේ විෂ බීජයට uh, පහර ගහලා විෂ බීජය නැසලා ඒ කෙනෙක් සුවපත් කරනවා වගේ බුදුරජාන් වහන්සේ මේ වට්ටුපච්ඡේදය කළේ මේ අපේම මේ ගඹයක් වහන මේ ශාරීරියේ තිබෙන අර විඥානයත් නාම රූපයත් අතර අර කියන අර නිතර කරකැවෙන වට්ට දෙක uh, වට්ටය එහෙම නැත්නම් දියසුඩිය මේක සින්දා විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයෙන් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය. ඒක තමයි අර නලකලාප සූත්‍රයෙන් ප්‍රකාශ වෙන්නේ. විඥානය ඉවත් කර හැටියේ අර බටමිටි බටකොටු මිටි දෙකක් එකට එකක් හේතු කරලා තියෙනකොට එකක් ඇද්දාම අනික වැටෙනවා. ඒක අනිත් එක ඇද්දාම මේක වැටෙනවා. ඒ වගේ විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයෙන් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය. උන් ওই විදිහට බුදුරජාණන් වහන්සේ මේ කාරණය මේ මේ ප්‍රශ්නේ විසඳුවේ දැන් කාල වේලාව සමග නිසා අපි අද තේතනින් නවත්තනවා. ඉත්තාවතා ධම්මේ සංකතං සංකතං ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි